කල්යාණ මිත්‍ර ගෞරවනීය අපේ ආන්දරණ වහන්සේලාගෙන් අවසරයි. කල්යාණ මිත්‍රවරුනි මේ ශාන්ත ධර්මශාලාව තුල ඔබත් මාත් හෝරාවකට ආසන්න කාලයක් එක්තරා විදිහකට දැහැන්ගත වීමකටයි සූදානම් වෙන්නේ. කල්යාණ මිත්‍රවරුනි මේ <coughs> දැහැන්ගත වීම විවිධ අර්ථ වලින් අපි කතා කරනවා යොදා ගන්නවා අත්දකින්නවා දැන් එක අර්ථයක් තමයි අපි ඊටාම කමනීය සංගීතයකට වගේ සවන් දෙන විට විශේෂයෙන් කිසියම් දුරකට ශාස්ත්‍රීය ඒ කාලය තුල සමහර විට වාදකයත් ශ්‍රාවකයත් දෙදෙනාම ඉන්නේ එකම රිද්මයක. ඒ වාදකයා හෝ ගායකයා සමන් දෙන අය ශ්‍රාවකීනු මේ දෙපිරිසගේම හදවත් කම්පණය වෙන්නේ එකම ලයකට එකම ස්වරයකට ඉතින් එතනදී ඒ සමස්ත <clears throat> ඒ <clears throat> ශාලාවම දැහැන්ගත වෙලා වගේ තමයි. ඒ අවස්ථාවේ වාදකයාට ඒ වාදනය කරන ශිල්පියාට තමන්ගේ ආර්ථික ප්‍රශ්න මතක නැහැ. දහසකුත් එකක් ආර්ථික ප්‍රශ්න ඇති. නමුත් ඒ මොහොතට ඒ සියලුම ආර්ථික ප්‍රශ්නයන්ගෙන් ගන්න තියෙන ණය, ගෙවන්න තියෙන ණය මේ සියල්ලගෙන්ම නිදහස්. ඒ සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා తాවකාලික වශයෙන් අර සප්තස්වරයේ තමයි හිත තියෙන්නේ. තව කායික අසනීප තියෙනවනම්, පවුලේ ගැටලු තියෙනවනම්, ගැටුම් තියෙනවනම්, ඒ මොහොතට ඒ සියලුම දුක් දුම්නස් වලින් ඈත් වෙලා තමයි ඒ ශිල්පියා ජීවත් වෙන්නේ. හඳුනනවා නම් අහලා බලන්න එහෙම වාදන ගායන ශිල්පීන්ගෙන් ඒ මොහොතට ගායන වාදන විතරක් නෙමෙයි ඔය නාට්‍ය ශිල්පී චිත්‍ර ශිල්පී ඒ හැම දිනාම වගේ ඒ නිර්මාණය කරන මොහොතේ ඒ නිර්මාණයේ යම්සේ උත්කෘෂ්ඨද ඒ මට්ටමටම ඒ තැනත්තා ඒ අවස්ථාවේ තමන්ට තියෙන සකල විධ වූ දුක් දුම්නස් වලින් ඈත් වෙලායි. ඒව නැති වෙලා නෙමෙයි, විසඳිලා නෙමෙයි. හැබැයි ඒ මොහොතට ඒ නිර්මාණකරණයේ යෙදෙන මොහොතේ ඒ තැනත්තා නිදහස් නිදහස් විතරක් නෙමෙයි එතන තියෙන්නේ නිර්මාණය විතරයි. තමනුත් නැහැ. නිර්මාණය විතරයි තියෙන්නේ. ඉතින් අනිත් පැත්තෙන් සවන් දෙන පිරිසටත් ඒ මොහොතකට තමන්ගේ දතේ අමාරු, ඉසේ අමාරු වෙන මුදල් ප්‍රශ්න, රටේ ප්‍රශ්න, යුද්ධ මේ ඔක්කොම අමතක වෙලා යනවා. ඉතින් කොයිතරම් දුරට සාර්ථකව කෙතෙක් දුරකට පුළුවන්ද ශ්‍රාවකීන්ගේ අර දුක් දුම්නස් අමතක කරන්නට කරවන්නට අන්න ඒ මට්ටමට අපි කියනවා ඒ වාදනය, ඒ ගායනය, ඒ මූර්තිය, ඒ නැටුම සාර්ථකයි කියලා. ඉතින් එතනදී මොකද්ද වෙන්නේ? දැන් අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ මොහොතට ඒ චිත්‍රපටිය බලන මොහොතේ ඒ සංගීතය හෝ ගායනය රස විඳින මොහොතේ ඒ චිත්‍රය රස විඳින මොහොතේ ඒ නාට්‍ය නැටුම නර්තනය රස විඳින මොහොතේ අපිට අර දතේ අමාරුව මතකත් නැහැ, ඉසේ රදේ මතකත් නැහැ. ණය මතකත් නැහැ. තියෙන කරදර මතකත් නැහැ. ඒ සියල්ලම අපට අමතක වෙලා යනවා. ඉතින් කිසියම් කෙනෙකුට පුළුවන් නම් ගීතයකින්, නැටුමකින්, චිත්‍රයකින්, චිත්‍රපටයකින්, සංගීතයකින් අපේ ප්‍රශ්න తాවකාලිකව හරි අමතක කරවන්න අන්න ඒ නිර්මාණය ජනකාන්ත නිර්මාණය. අන්න ඒ නිර්මාණයට සෑහෙන ඉල්ලුමක් තියෙන එක ජනප්‍රිය වෙනවා. එතෙන්දි වෙන්නේ මොකන්ද අපිට අපිවත් අමතක වෙලා යනවා. නිර්මාණ ශිල්පියාට නිර්මාණ ශිල්පියා අමතක වෙලා යනවා වගේ මේ ඒ රස විඳින අපට අපිව අමතක වෙලා යනවා. අපි කියලා කියන්නේ අපිට තියෙන ප්‍රශ්න දුක් දුම්නස් පසුතැවිලි වීම අනාගත බලාපොරොත්තු පීඩන නිින්ද යන්නේ නැති මේ සියල්ල අමතක වෙලා ගිහිල්ලා හුදු රස විඳීමක් පමණක්ම ඉතිරි වෙනවා. ඉතින් මේ මට්ටමේ සමහර විට පැය භාගයක්, පැයක්, වරුවක්, දවසක් වුණත් දවස් ගණනාවක් වුණත් දැහැන්ගත වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්තරා මට්ටමක දැහැන්ගත වීමක් එක්තරා මට්ටමකට සුවයක් විඳීමක්. එහි ලොකු සුවයක් තියෙනවා. අර නිරන්තරයෙන්ම ඔබටත් මටත් වද දෙන අර සිටිවිලි අර කරදරකාරී මැස්සන් වගේ නැවත නැවත අපේ මනසේ වහන ඒ සිටිවිලි ඒ ඒ తాවකාලික වශයෙන් ඒ වෙලාවේ අපේ හිත් තුළට නැගින්නේ නැහැ. ඒ එක්තරා මට්ටමක දැහැන්ගත වීම ඒ කලාත්මක දැහැන්ගත වීම කලාව නිසා සිද්ධ වෙන දෙයක් නිර්මාණ ශිල්පියාට රස විඳින ශ්‍රාවකයාට ඕ ප්‍රේක්ෂකයාට දැන් හැබැයි ඒ ඒ නිර්මාණයේ අවසාන වුණාම අපිට හිතෙනවා අපි හිතේ දිව්‍ය ලෝකයක කියලා සමහර නිර්මාණ ශිල්පියටත් හිතෙනවා ඇති. හැබැයි නැවතත් අපි manuss ලෝකයට එනවා. ඒ රඟහලින් පිට වුණු ගමන් සිනමා ශාලාවෙන් නික්මුණු ගමන් ඒ කලාගාරයෙන් පිවිසුණු ගමන් අපි නැවතත් පිවිසෙනවා අපේම ලෝකයට නැවතත් මතුවෙනවා මමව මම කියන්නේ අර ප්‍රශ්න සියල්ල තියෙන පුද්ගලයා පිබිදෙන්නට පටන් ගන්නවා. නැවතත් ඇහැරෙන්න පටන් ගන්නවා. ඉතින් ඇහැරෙනකොට අර නිදාගන්න කලින් තිබුණා නම් යම් තාක් ප්‍රශ්න ඒ ප්‍රශ්න ටික ඒ විදිහටම ඒ ප්‍රමාණයටම ආපහු තියෙනවා. ඒවා එකක්වත් විසඳිලා නැහැ. తాවකාලික වශයෙන් නිර්වින්දනයක් ලැබුවා විතරයි. දැන් ওই නිර්වින්දනයේදී උනත් සිද්ධ වෙන්නේ ওই ටිකම වෙන්න ඕනේ. ඊටාම ගැඹුරු නිර්වින්දනයක් නම් ඒ නිර්වින්දනය තුල ඔබට හෝ මට දැනෙන්නේ අපේ ආර්ථික ප්‍රශ්න. නිර්වින්දනය වෙලා ඉන්න කාලය තුල අපට දැනෙන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න. මේ කෙලවරක් නැතුව වහින වැස්ස, ගම් වතුර එකක්වත් දැනෙන්නේ ඒ විතරක් නෙමෙයි අර ඇඟේ තිබුණු වේදනා දැනෙන්නෙත් නැහැ. හැබැයි ඉතින් නිර්වින්දනයේ බලය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ආපහු සිහිය එනකොට අර ඉතින් ටික ටික වේදනක් දැනෙනවා තිබුණු ප්‍රශ්නත් මතක් වෙනවා පුද්ගලයෝ එක්ක තරහතික් බණන් ඒවත් වෙනවා ඒ නිර්වින්දනයකට බෑ පුද්ගලයෙකුව වෙනස් කරන්න වෙනස් කරන්න බෑ. తాවකාලික වශයෙන් ඒ වේදනාවන්ගෙන් ඈත් කරලා තියන්න පුළුවන්. හරියට නින්දක වගේ. නින්දකදී ලොකු ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන අපි යන නින්ද යන්නේ ලේසියෙන්. නමුත් නින්ද ගිය වෙලාවට නින්ද ගියොත් ඒ නින්ද තුල අපට ওই කිසිම ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. සිහිනයකින් ඒ ප්‍රශ්නය නිර්මාණය වුණේ නැත්නම් නිින්ද තුල අපිට ওই කිසි ප්‍රශ්නයක් නැහැ. මුදල් ප්‍රශ්නත් නැහැ, ලෙඩ රෝග ප්‍රශ්නත් නැහැ. අහල පහල ප්‍රශ්නත් නැහැ. ඈත් වුණු අයගේ මොනවත් නැහැ. ඉතින් හැබැයි උදේ ඇහැරුණාම ක්‍රමයෙන් ටික ටික ටික ටික නැවත නැවත අර නිදා ගන්නකොට හිටිය පුද්ගලයා මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිදා ගන්නකොට හිටිය පුද්ගලයා නිර්මාණය වෙලා තිබ්බනම් යම්තා ප්‍රශ්න ගොඩකින් අන්නේ ප්‍රශ්න ටික ආපහු මතක් වෙනවා උදේට. ඉතින් එතකොට බලන්න මේ නිදාගත්ත පුද්ගලයාමයි පිපිදලා තියෙන්නේ. නින්දකට හැකියාවක් ලැබිලා නැහැ. ඔබව හෝ මාව වෙනස් කරන්න. පරිවර්තනයකට භාජනය කරන්න. නින්දකට බෑ. හැමදේම නිදාගත්තත් ඔබ ඔබමයි මා මාමයි. අපි හිතන විදිහ අපි ඔළුව උඩ තියන් ඉන්න ප්‍රශ්න කන්දරාව දෙයක් ප්‍රශ්නයක් කරගන්න පුරුද්ද මේකක්වත් නින්දකට බැහැ වෙනස් කරන්න. හැබැයි නින්ද හොඳයි. වෙනස් කරන්න බැරි වුණාට නින්ද යහපතක් වෙනවා. මක් නිසාද? අඩුම ගානේ පැය කීපයකටවත් අපිට අපිව අමතක වෙලා යනවා. අඩුම ගානේ හෝරා කීපයකටවත් ඔබට ඔබ ඉන්නවාද නැද්ද කියලා දැනෙන්නේ නින්ද තුල. දැනෙන්නේ නැහැ. දැනෙන්නේ ඉඩක් නැහැ. දැනෙනවා නම් ඒ නින්ද නෙමෙයි. දැනෙන්නේ නැහැ. ඔබේ ප්‍රශ්න දැනෙන්නේ නැහැ. gedara තියෙන අඩුපාඩුකම් දැනෙන්නේ නැහැ. රැකියාවේ තියෙන ගැටලු දැනෙන්නේ නැහැ. ශරීරයේ තියෙන ප්‍රශ්න දැනෙන්නේ නැහැ. කොටින්ම ඔබ නැති වෙලා යනවා. ඔබ ඉන්නවද නැද්ද කියලා ඔබටම නොදැනී යනවා. ඉතින් එහි යහපතක් තියෙනවා. එහෙම නැත්නම් අපි මෙලහට උමතු වෙලා ඔය නිින්ද කියන දේ නැත්නම් අපිට අපි මෙලහට පිස්සන් කොටුවේ. ඔය එක දවසක් තුල දැනෙන කායික වෙහෙස, කායික පීඩනය, මානසික ආතතිය, තෙරපුම මේ සියල්ල මේ සියල්ලේ කිසියම් කාලයකට අපිට නිදහසක් ලැබෙන්නේ නැත්නම් නිින්දදිවත් අපිට දවස් දෙක තුනකට වැඩිය වැඩ කරන්න ලැබෙන එකක් නැහැ. ඉතින් ඒ නිසා නිින්ද සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත්. හැබැයි නිින්දට බෑ අලුත් පුද්ගලයෙක්ව නිර්මාණය කරන්න. අලුතෙන් හිතන්න පුළුවන් කෙනෙක්, අලුත් විදිහට ලෝකය දකින්න පුළුවන් කෙනෙක්, ප්‍රශ්න හදා නොගන්න කෙනෙක්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එහෙම කෙනෙක්ව හදන්න නින්දට බෑ. නින්ද කියන්නේ නව නිර්මාණකරුවෙක් නෙමෙයි. අලුතෙන් යමක් නිර්මාණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නින්ද කියන්නේ. හුදෙක් හුදෙක් නින්ද ඔබට විවේකයක් දෙනවා. ඉතින් එතන බලන්න එතනත් එක්තරා විදිහක දැහැන්ගත වීමක්. නින්ද තුල ඔබට ශබ්ද ඇහෙන්නේ නැහැ. නිින්ද තුල ඔබට පේන්නේ නැහැ මොනවත්. මොන ඉරියව්වේදී ඉන්නේ අඩුම ගානේ ශරීරයක් තියනවද කියන එකවත් දැනෙන්නේ නැහැ. සුවඳ රස දැනෙන්නේ හිතෙන්නේත් නැහැ. සිහින නොපෙනෙන නිින්ද තුල හිතෙන්නේත් නැහැ. ඉතින් ඒ එයත් එක්තරා විදිහක දැහැන්ගත වීමක්. එතකොට අර කලාව තුලත් අපි දැහැන්ගත වෙනවා. ඒ වෙලාවෙත් අපේ හිත වැඩි දුවන්නේ නැහැ. වැඩි අපිට ඉන්න ඉරියව්ව මතක් වෙන්නෙත් නැහැ බඩගින්න දැනෙන්නෙත් නැහැ අතීතයට යන්නෙත් නැහැ වැඩි අනාගතයට යන්නෙත් නැහැ ඉතින් ඒනොත් ලොකු විවේකයක් ලැබෙනවා හැබැයි ওই කිසිම කලාත්මක නිර්මාණයකට බෑ ඔබව අලුතින් හදන්න. නිර්මාණ කරුවාව හෝ මේ නිර්මාණයේ රස විඳින කෙනාව වෙනස් කරන්න බෑ. ඒ යාමයි. හැබැයි ඒ මොහොතට ඒ මොහොතට ඒ නිර්මාණයට පුළුවන් නිර්මාණ කරුවාටත් රස විඳින්නාටත් දෙදෙනාටම විවේකයක් ලබලා දෙන්න. සැහැල්ලුවක් ලබලා දෙන්න. ඉතින් මේ නිර්මාණයෙන් පස්සේ ආපහු නිර්මාණකරුවා නිර්මාණකරුවමයි රස විඳින්නා රස විඳින්නාමයි ප්‍රශ්න ටික හැමමයි ආපහු දෙපිරිසම කලින් හිටියා වගේම ජීවිතේට මුහුණ දෙන්න වෙනවා. ඉතින් නිර්වින්දනයත් ඒ වගේ. නිර්වින්දනයකටත් බෑ කෙනෙක්ව වෙනස් කරන්න. හිතන විදිහ වෙනස් කරන්න බෑ. පුද්ගලයෙක්ව පරිවර්තනයකට භාජනය කරන්න බෑ. දැන් ඒත් එක්තරා විදිහට දැහැන්ගත වීමක් හුඟක් වෙලාවට ওই නිර්වින්දනයේ ලැබුව අය කියනවා ඒක හරිය සපයි කියලා. කතා කරනකොට දැන් ඇහැරෙන්න ඇහැරෙන්න කියලා හුස්ම ගන්න කියලා ඒගොල්ලෝ හිත කියනවා ඇහෙනවා නමුත් හිතෙන්නේ නැහැ ආපහු ඇහැරෙන්න. එච්චරට සැහැල්ලු. ඉතින් එතනත් ලොකු සුවයක් ඇති. හැබැයි අවදි වුණාම හිටිය පුද්ගලයාම තමයි. කිසිඳු වෙනසක් නැහැ. ඉතින් මේ දැහන් ගැටවීම තුනම හොඳයි ප්‍රයෝජනවත් නමුත් ඔබ උපමයි මා මාමයි දැන් ඒ ඒ ඒබඳු දැහැන්ගත වීම තිබෙන ලෝකයක මේව කවදත් තිබුණා මේ අලුත් සොයා ගැනීම නෙමෙයි කලාව කියන එක කොච්චර පරණද කියලා කාටවත් කියන්න බැහැ කලාව කොච්චර ඉතින් මිනිස්සු කලාව කවදත් යොදා ගන්න ඇති කවර හෝ සංගීතයක්, කවර හෝ නර්තනයක්, චිත්‍රයක් හඬක් යොදා ගන්න ඇති තමන්ව අමතක කරලා දාන්න. එහි අලුත් දෙයක් නේද අලුතෙන් අලුතෙන් සංගීත භාණ්ඩ හදා ගන්නවා අලුතෙන් අලුතෙන් නිර්මාණ කරනවා නමුත් සිද්ධ වෙන්නේ එකම දේ. නිନ୍ଦ කියන එකක් මිනිස්යා යම්තා පරිණිත එපමණටම නිନ୍ଦାත් පැරණියට. ඊළඟට යම් යම් ඔය බෙහෙත් ඖෂධ වර්ග පාවිච්චි කරනවා සිය නැති කරන්න ඉතින් ඒවත් හුඟා පැරණි ක්‍රම ඖෂධ මාර්ගයෙන් යම් යම් දුම් මාර්ගයෙන් පුළුවන් විසඥ කරන්න ඉතින් ඒවා අද ඊයේ හොයාගත්ත දේවල් නෙමෙයි බොහෝම ඈත දැන් ওই මත්ද්‍රව්‍ය වලින් කරන්නේ එක්තරා විදිහක නිර්වින්දනයක්. ඒ මත්ද්‍රව්‍ය කියන ඒවත් හුඟා පැරණි දේවල්. ඉතින් වෙනසක් නැහැ. මිනිස් මනුෂ්‍ය වර්ගයා ඒ විදිහයටම දිගටම ආවා. ඔය දැහැන්ගත වීම සමග. දැන් බුදුදහමේ කතා කරනවා ඊට වෙනස් දැහැන්ගත වීමක් ගැන. ප්‍රයෝජනවත් දැහැන්ගත වීමක්. ප්‍රයෝජනවත් කියන්නේ ඔබව අමතක කරවන දැහැන්ගත වීමක් නෙමෙයි. මක්නිසාද අපට බෑ සදාකාලික වශයෙන්ම යමක් අමතක කරන්න. අමතක කරන්න පුළුවන්. తాවකාලික වශයෙන්. කොයි වෙලේ ආපහු මතක් වෙයිද කියන්න බෑ. දැන් අපිට මතක නැහැ අතීතයේ අප විඳ දුක් සියල්ල. අතීතයේ අපට කරදර කළ හැම දෙනාවම දැන් අපිට මතක නැහැ. අතීතයේ අපෙන් වෙච්ච වැරදි අනිත් අයට ඒ සියල්ල මේ මොහොතේ අපට ස්මරණය කරන්න බෑ. හැබැයි එයින් කියවෙන්නේ නැහැ කල්යාණ මිත්‍රවරුනි ඒවා පින් සදහටම නැකිලා ගිහිල්ලා කියලා මතකේ ඕනෑම මොහොතක අප නොසිතූ මොහොතක අනපේක්ෂිත අවස්ථාවක කල්යාණ මිත්‍රවරුනි ඔය ඕනෑම අප්‍රසන්න සිද්ධියක් අපේ මතකයට එන්න පුළුවන්. ඕනෑම ඕනෑම කනගාටුදායක සිද්ධියක් අපි අකමැති පුද්ගලයෙක් අකමැති තැනක් ශෝකජනක මතකයක් අපේ මතකයට එන්න පුළුවන්. කිසිම කෙනෙකුට කියන්න බෑ අහවල් දේ මම අමතක කරලා දාලා තියෙන දේවල් ආයෙ මට කවදාවත් මතක් වෙන එකක් නැහැ කියලා. ඕනෙ වෙලාවක මතක් වෙන්න පුළුවන්. ඉතින් මතක් වුණොත් ආපහු අර දුක, ඒ වේගය, ඒ තරහ, ඒ කලකිරීම, ඒ බය ආපහු එනවා. ඉතින් මේ ඊටාම වැදගත් સિદ્ધාන්තයක් කුමක්ද? කිසිම දෙයක් අපට සදහටම අමතක වන්නේ නැහැ කියන එක. කිසිම දෙයක් සදහටම අමතක වෙන්නේ නැහැ. දැන් ඔය මෝහන මෝහන යෙදී අපට මත හිතා ගන්න බැරි දේවල් මේ මෝහන ශිල්පියා හෝ විද්‍යාඥයා මතක් කරලා දෙනවා. පුංචි කාලේ ගැන මතක් කරලා දෙනවා. මෞකුස තුල හිතපු දේවල් මෞකුස තුල ඉන්නකොට ඔබටත් මටත් ඇහුණු දේවල් ඒවා හිතන් මතකයි. දැන් මතක නැහැනේ. නමුත් මෝහණය කරාම ඒ කියන්නේ මෝහණේ හාස්කමක් නෙමෙයි. ඒ අපේ මතකයේ තියෙනවා. <clears throat> ඒ විතරක් නෙමෙයි. ඔබත් මාත් පහුගිය භවයේ මිය ගිය ආකාරය ඔබත් අපත් <clears throat> අප හැමදෙනාම Thank <clears throat> you. කොහොමද පහෝගිය ජීවිතයෙන් සමුගත්තේ? එය ස්වභාවිකවද අස්වාභාවිකවද රෝගයකින්ද අනතුරකින්ද ඒ ඔක්කොම මතකයි. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. දැන් ඔය අපේ විශ්වාසයන්ට අනුව අපි අහලා තියෙනවා කෙනෙක් මරණාසන්න වෙලාවේ තමන් ජීවිතයේ කළ හොඳ හෝ නරක මතක් වෙනවා කියලා. ඉතින් අපිට අපිට මේ ලෑස්ති කරගෙන ඉන්න බෑ. මෙන්න මේ දේ මම මතක් කරනවා අවසාන සිටිවිල්ල විදිහට කියලා. එහෙම මේ ලෑස්ති කරලා පාර්සල් කරලා එහෙම තියන් ඉන්න බෑ. කොයි සිටිවිල්ල මතක් වෙයිද දන්නේ කියලා. කල හොඳ හෝ නරක. එහෙම නැතිනම් ඒ හොඳ හෝ නරක කරන්නට උදව් වෙච්ච පුද්ගලයෙක්. හෝ තන උපකරණයක් මතක් වෙන්නත් පුළුවන් කියලා. මේ ජීවිතේ මේ ජීවිතේ නැත්තම් පහුගිය ජීවිතේක උනත් මතක් වෙන්න පුළුවන් කියලා. මරණාසන්න වෙලාවේ. ඉතින් එයින් කියවෙනවා මේ මතකයේ කියන එක කල්යාණ මිත්‍රවරුනි අපිට මතක නෑ උදේට කෑවේ මොනවද උදේ කොහෙද හිටියේ හරි අමාරුවේ මතක් කරගන්නේ අපිට ඕනෙවට අපිට ඕනේ වෙලාවට මතක් කරගන්න බැරි වුණාට ඒකෙන්ම පේනවා මේ මතකයේ කියන්නේ අපේ දෙයක් නෙවෙයි කියලා. ඒ එහි අපිට පෞද්ගලික හිමිකමක් නැහැ. හිමිකමක් තියෙනවා නම් අපිට මතක් කරගන්න පුළුවන් වෙන්න එපා. එහෙම බෑ. හැබැයි එයාට ඕනේ වුණාම එයා මතක් වෙනවා. එයාට ඕනේ වුණාම මතකයට අවශ්‍ය වුණාම අන්න ඒ වෙලාවට මතකේ දැනුත් අපිට එහෙම නෙවෙන්නේ. ඊළඟ තප්පරේ අපිට මොනවා මතක් වෙයිද කියලා හිතන්න බෑ. තව මිනිත්තු 5කින් එහෙම නැත්නම් හැන්දෑවේ 5ට මම අහවල් පුද්ගලයාව මතක් කරනවා කියලා නැතිනම් අහවල් පොත අහවල් තාණය අහවල් කෑම වර්ගය මතක් කරනවා කියලා තීරණයකට ඇවිල්ලා ඉන්න බලන්න පුංචි අභ්‍යාසයක් විදිහට පුංචි පරිශ්‍රණයක් විදිහට ඉඳලා බලන්න හැබැයි පහ හරියටම පස්තරු පහ වෙනකොට ඔය එකක්වත් නෙමෙයි අමුතුම දෙයක් මතක් වෙයි. අමුතුම කෙනෙක්ව මතක් වෙයි. අමුතුම කෑමක්, තැනක්, පොතක් අපිට ඕන දේ නෙමෙයි. ඉතින් මේ මතකයට පෞද්ගලික හිමිකම් ඇවිරිලා නැහැ. හැබැයි එයින් කියවෙන්නේ නැහැ මතකය නැහැ කියලා. මතකයේ තියෙනවා. ඒ නිසා ඔය අ හුඟක් භාවනාවෙන් දියුණු. ඒ කියන්නේ මතකය කියන එක දියුණු කරගන්න පුළුවන් දෙයක් කියලා ධහමේ කියනවා. දැන් කෙනෙකුට අවශ්‍ය නම් මතකය දියුණු කරන්න පුළුවන් කොහොමද? එක ක්‍රමයක් බුදුදහම නිර්දේශ කරනවා භාවනාවක් විදිහට, අභ්‍යාසයක් විදිහට කුමක්ද? මොහොතින් මොහොත ආපස්සට සිහිපත් කරගන්න තමන් හිතියේ කොහෙද මොනවද කළේ ආපස්සට මුල සිට අගට නෙවෙයි අග සිට මුලට එකින් එක එකින් එක එකින් එක පසුපසට මතක තියෙන තාක්කල් යන්න කියලා ඒක එතකොට හුඟක් දේ අපිට අමතක වෙලා හුඟක් දේ අතහැරිලා කමක් නැහැ නැවත නැවත නැවත නැවත මේ අභ්‍යාසය කිරීම තුලින් අපිට අපේම අතීතය මතක් කරගන්න පුළුවන් කියලා. මේක අභ්‍යාසයක්. ඉතින් එහෙම ඕනේ තරම් කල් ඈතට යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන් හැකියාව සුවිශේෂ ඥානයක්. සුවිශේෂ හැකියාවක් කුසලතාවයක් විදියට දහමේ කියන ඒවට කියනවා අභිඥා කියලා. අභිඥා කියලා කියන්නේ සාමාන්‍ය නුවණක් නෙමෙයි විශිෂ්ඨ නුවණක් අභිඥා. එතකොට එහෙම විශිෂ්ඨ ඥාන කීපයක් ගැන බුදුදහම කතා කරනවා එක විශිෂ්ඨ ඥානයක් තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙර හිතියේ කොහොමද පෙර වාසය කලේ කොහොමද කියලා Tamanටම මතක් කරගන්න පුළුවන් ඉතින් ඒකෙන් පේනවා ඔය මොනවත් අමතක වෙලා නැහැ. අපි කිව්වට මේ ඊයේ කියලා ඊයේ කියන්නේ 아무තු එකක් නෙමෙයි ඒක අපි හදාගත් එකක්. මේ ගිය සතිය දැන් අපි කියනවා මේ අවුරුද්දේ අන්තිම තව සති දෙකකින් විතර අපි කියන අලුත් අවුරුද්දක්. ඒ ඒ පරණ අවුරුද්ද. මේ ඔක්කොම අපේ සංකල්ප කල්යාණ මිත්‍රවරුනි මතකයේට ඔය ඔක්කොම එකයි. මතකයේට නෑ ඊයේ පෙරේද ගිය සතියේ එහෙම නැහැ. ගිය භවය කියලාත් නැතුව ඇති. ඔය ඔක්කොම මතකයි. ඉතින් මේ එකක්වත් සදහටම අමතක කරන්න නම් බැහැ. එහෙම ක්‍රමක් නැහැ. తాවකාලික වශයෙන් තමයි ඔය හැම දෙයක්ම අමතක වෙන්නේ. නින්දෙදිත් කලාවෙදිත් ඔය නිර්වින්දනයේදී සහ මත්ද්‍රව්‍ය වලදී ඔය ඔක්කොම අවස්ථාවල తాවකාලික වශයෙන් අපේ මතකයන්ගෙන් අපි ඈත් වෙනවා. ඉතින් අනිත් වෙලාවටත් අපිට හැම දෙයක්ම මතක නැහැනේ. දැන් අපි මද්ද්‍රව්‍ය අරගෙනත් නැහැ, නිර්වින්දනේ වෙලත් නැහැ, කලාකෘතියකත් නෙමෙයි ඉන්නේ, නිදාගනත් නෙමෙයි. ඒත් අපිට ඔය හැම දෙයක්ම මතක නැහැනේ. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී මතකෙන් 99%කට වඩා අමතක කරලා ඉන්නේ. හැබැයි මේ ඔක්කොම හිතේ තියෙනවා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි බුදුදහම කියනවා ඔය తాවකාලික අමතක කිරීම ස්ථිර විසඳුම් නෙමෙයි ජීවිතේට ස්ථිර විසඳුම් නෙමෙයි සංසාරේට ස්ථිර විසඳුම් නෙමෙයි දුකට ඒවා తాවකාලිකයි හරියට නිින්ද වගේ ඔබ ඔබමයි ඔබ වෙනස් වෙලා නැහැ. ඊයෙන් අදට එනකොට ඔබ වෙනස් වෙලා නැහැ. ඊයේ හිටපු කෙනාමයි. වයසට ගිහිල්ලා ඇති දවසක් අලුත් ඇඳුමක් ඇඳගෙන ඇති. නමුත් ඔබ ඔබමයි. ඔබ හිතපු විදිය, ඔබේ මතකයන්, ඔබ කෝපගත්ත විදිය, ඔබ සතුටු වුණු ආකාරය, බිය වුණු දේවල් ඒවා ඒ විදිහමයි වෙනස් වෙලා නැහැ. ජනවාරි මාසෙන් දෙසැම්බර් මාසෙට එනකොටත් ඒ එයාමයි. මාස 11ක් ගියා කියලා වෙනස් වෙලා නැහැ. එහෙම වෙන මිනිස්සු වෙනස් වෙනවා. ස්ථිර නැහැ වෙනස් වෙනවා. හැබැයි මාසවලට සතිවලට බෑ පුද්ගලයෙක්ව අලුතෙන් නිර්මාණය කරන්න. අලුත් කෙනෙක් බවට පත් කරන්න බෑ. භවයෙන් භවයටත් බෑ. මේ ඔක්කොම අපි හදාගත්ත දේවල්. ඔය ජනවාරි පෙබරවාරි හදාගත්තා වගේ 2005 2006 2007 කියලා හදාගත්තා වගේ අ 20 වෙනි සියවසේ 21 වෙනි සියවසේ කියලා හදාගත්තා වගේ ඔය ඔක්කොම අපි හදාගත්ත දේවල් භවයක් අප හදාගත්ත දෙයක් පෙර භවය මේ භවය මතු භවය ඊයේ අද හෙට ඊයේ සතිය මේ සතිය ලබන සතිය ගිය මාසේ මේ මාසේ ඊළඟ මාසේ ගිය අවුරුද්ද මේ අවුරුද්ද ඊළඟ අවුරුද්ද මේ ඔක්කොම අපි හදාගත්ත. ඒ අපි හදාගත්ත සංකල්පවල තවත් තවත් පුලුල් සංකල්පයක් තමයි ගිය භවයේ මේ භවයේ ඊළඟ භවයේ. ඒ පුද්ගලයාම තමයි ඒ පුද්ගලයා තමයි කියන්නේ වෙනස් නොවිච්ච කෙනෙක් කියනව නෙමෙයි. දුක් විඳින කෙනෙක්මයි ඉන්නේ. එහි වෙනසක් නැහැ. තරහ ගන්න පුද්ගලෙක්මයි ඉන්නේ. භවයකට බෑ ඔබේ කෝපය අඩු කරන්න. හරියට මාසයකට බෑනේ. ජනවාරි මාසෙට වැඩිය පෙබරවාරි මාසයට පුළුවන් අපේ තරහ අඩු කරන්න. එහෙම එකක් නැහැ. දුක අඩු කරන්න පුළුවන් ද අප්‍රේල් මාසෙට, මැයි මාසෙට වැඩිය නැත්නම් පොසොන් මාසයට පුළුවන් ද වෙසක් මාසෙට වැඩිය නෑ. එහෙම එකක් නෑ. අපි වෙනස් වෙනවා. වෙනස් වෙන එක නවත්ින්නේ නැහැ. නමුත් දුක දුකමයි. දුක දුක ඒ විදිහටම අපි විඳිනවා. ඉතින් ඔය සියලුම දැහන්ගත වීම, ඔය කියපු හැම දැහන්ගත වීමක්ම සාංශාරික දැහන්ගත වීම. සංසාරයේ ලැබෙන පුංචි විරාමයන් මේ නිමාඩු දෙන්නේ සංසාරයයි. තව දුරටත් සංසාරේ තියාගන්න නම් නිමාඩුවක් දෙන්න ඕනේ. දැන් ඕනෑම ආයතනයක නිමාඩු දෙනවනේ වැඩ කරන අයට. ඒ නිමාඩු දෙන්නේ තව හොඳට වැඩ ගන්න. තව හොඳට ප්‍රයෝජනයක් ගන්න තමයි නිමාඩු දෙන්නේ. නිවාඩු දෙන එක తాවකාලික වශයෙන් බැලුවොත් නම් ඒ ආයතනයේට පාඩුවක්. හැබැයි දීර්ඝ කාලීන වශයෙන් නිමාඩු දෙන එකෙන් වෙන්නේ තම හොඳට වැඩ කරනවා පහුවද ඇවිල්ලා. සිකුරාදට යන කෙනා සඳුදා ඉරිදා සෙනසුරාදා නිමාඩු අරගෙන සඳුදා හොඳට වැඩ කරනවා. ඒ වගේ සංසාරය අපට නිନ୍ଦ ප්‍රදානය කරලා තියෙන්නේ සංසාරයේ අපිට කලාව තිලින කරලා තියෙන්නේ මොකටද තව හොඳට සංසාරේ ඇවිදින්න ඕනේ ශක්තිය ලබා ගන්නට පුංචි తాවකාලික විරාමයක් විදිහට ඒ නිසා ඔය හැම දැහැන්ගත වීමක්ම සාංසාරික දැහැන්ගත වීම ඉතින් භාවනාව කියන්නේ කල්යාණ මිත්‍රවරුනි, එබඳු සාංශාරික නිද්‍රාවකට නෙමෙයි. භාවනාව කියන්නේ නිර්වින්දනයක් නෙමෙයි. භාවනාව කියන්නේ මෝහනයක් නෙමෙයි. මත්ද්‍රව්‍ය ගත්තා වගේ සිහි විසඥ වීමක් නෙමෙයි. කලාවකදී වගේ ඔබට ඔබව අමතක වෙලා යන අවස්ථාවක් නෙමෙයි භාවනාව කියන්නේ. ඊට වැඩිය වෙනස්. හැබැයි අපි බොහෝ දෙනෙකුට භාවනාව ගැන තියෙන්නේ අර වගේ ආකල්පයක්. අර කලාවකදී වගේ, නින්දක වගේ, මෝහණයක වගේ ඒ වගේ අත්දැකීමක් තමයි බොහෝ දෙනෙක් භාවනාවකින් හොයන්නේ. එනිසා භාවනා කරන්න, භාවනා ඉගෙන ගන්න, පුහුණු වෙන්න එන බොහෝ දෙනෙක් නගන චෝදනාවක් සහ අසන ප්‍රශ්නයක් තමයි ඇයි මට තාම සද්ද ඇහෙන්නේ? භාවනා කරනකොට සද්ද ඇහෙනවා. ඉතින් අහනවා ඇයි තාම සද්ද ඇහෙන්නේ? මගේ භාවනාව හරියන්නේ නැහැ. මට තාම සද්ද ඇහෙනවා. තව සමහර කෙනා මට තාම මං වාඩිලා ඉන්නවා දැනෙනවා කොන්ද රිදෙනවා දැනෙනවා පාදක හිරි වැටෙනවා දැනෙනවා මේවා තාම දැනෙනවා. ඇයි මට මේවා නොදැනී යන්නේ නැත්තේ? සහ වැඩි දෙනෙක් කියන කාරණයක් තමයි තාම මට හිතෙනවා. තාම මට අතීතේ හිතෙනවා අනාගතේ හිතෙනවා සිටිවිලි එනවා හිත දුවනවා. ඇයි මේවා නතර වෙන්නේ නැත්තේ? කොහොමද මේවා නතර කරන්නේ? එතෙන් මේ තමයි භාවනා යෝගීන්ගේ පොදු සතන් පාඨය. දැන් පුළුවන් නම් වෘත්තීය සමිතියක් වගේ හදාගන්න භාවනා කරන අයට හදාගෙන ඔය සතන් පාඨය කියයි. බැනර අරගෙන පෝස්ටර් වැඳගෙන සිටිවිලි එන්නේ නැති, සිටිවිලි නවත්තනු, බිහිරි කරනු ඔය වගේ සතන් පාඨය. ඒක තමයි කියන්නේ. අපි හිතනවා අර වගේ දැහැන්ගත වීමක් භාවනාවකදීත් වෙන්න ඕනේ කියලා. ඒක තමයි භාවනාව කියලා අපි හිතන්නේ. භාවනාව සාර්ථක වුණා කියන්නේ අන්න ඒ වගේ. ඉතින් රිදෙනවා නම් තවත් අපිට වාහන සද්ද ඇහෙනවා නම් ටෙලිවිෂන් එක ඇහෙනවා නම් තාම අපිට ඇඟ රිදෙනවා නම් ඉතින් අපි නෑ මගේ භාවනාව හරිනේ. මට බෑ භාවනා කරන්න. ඉතින් අපි හොයන්නේ මොකද්ද? නින්දක්නේ කල්යාණ මිත්‍රයන් ඔය හොයන්නේ නින්දක් ගැඹුරු නින්දක් නෑ ගැඹුරු නින්දක වෙන දෙයමයි අපි මේ අහන්නේ භවනාවකදී වෙන්නේ නැත්තේ ඇයි කියලා මොකටද දෙයිදී උනා කියන්නකො භවනාවේ මොකද්ද තියෙන ප්‍රයෝජනේ ඔය මොනම මහන්සියක්වත් නැතුව නින්දකදී පුරා පැය 6ක් 7ක් 8ක් ඔය අත්දැකීම ලැබෙනවනේ ඔය අපි භාවනාවෙන් දත්මිටි කාගෙන වාඩි වෙලා හැමෝගෙම බැනුම් අහගෙන වෙලාවක් හොයාගෙන භාවනා කළා අපි ඉල්ලන්නේ අපි සටන් කරන්නේ ඔය විදිහේ අත්දැකීමකට නම් ශබ්ද ඇහෙන්නේ නැති වේදනා දැනෙන්නේ නැති සිටිවිලි එන්නේ නැති ස්වභාවයක් හොයාගෙන නම් අපි මේ උද්ඝෝෂණය කරන්නේ ඔය කිසිම වියදමක් නැතුව දුප්පත් පෝසත් ભેදයක් නැතුව උගත් නූගත් පරතරයක් නැතුව ස්ත්‍රී පුරුෂ එහෙම මේ සම තැන් ඒවා හොයන්නේ නැති මොන්නවත් නැතුව කාටත් නොමිලේම ලැබෙනවා හැමදේම. ඉතින් ඒ අත්දැකීම ආය භාවනාවේ ගත්ත කියලා මොකටද? නෑ. ඔය සංසාරයේ තරම්ම පැරණි නිද්‍රාවක් ආපහු භාවනාව නාමයෙන් මහන්සි වෙලා දක්මිති කාලා ලබා ගන්න නෙමෙයි බුදුදහම තියෙන්නේ. ඊට නෙමෙයි ඒකට නෙමෙයි මේකට තිතක් තියන්න නැවතුම් තිතක් තියන්න. නිନ୍ଦ කියන්නේ නැවතුම් තිතක් නෙමෙයි විඳින දුකට. නිନ୍ଦ කියන්නේ නැවතුම් තිතක් නෙමෙයි ලැබෙන වෙහෙසට දැනෙන විඩාවට ඒක නැවතුම් තිතන් නෙමෙයි නිදාගත්තාම හොඳටම මහන්සි වෙලා මහන්සි වෙලා නිදිබරින් ඇස් දෙක මත් වෙලා නිදා ගන්න ඕනේ උදේ නැගිට්ටාම නෑ කිසි මහන්සියක් නෑ හරිම ප්‍රබෝධමත් පුංචි වෙලාවකට ආපහු ටික ටික ටික ටික ටික ටික දැනෙනවා අර වේස වැඩ කළත් දැනෙනවා නොකළත් දැනෙනවා ආපහු නැවතත් රාත්‍රියේ නිදිමත එනවා ඒ නිින්දට බෑ කිසි දෙයක් හදහටම නවත්තන්න නැවතුම් තිතක් නෙමෙයි ඉතින් භාවනාව තියෙන්නේ නැවතුම් තිතක් කියන්නේ ඒ වගේම නිින්දට බැහැනේ අපිව වෙනස් කරන්නේ අලුතෙන් හිතන පුද්ගලයෙක්ව නිර්මාණය කරන්න. භාවනාව කියන්නේ නව නිර්මාණයක්. භාවනාව ඔබව අලුතින් නිර්මාණය කරන. හිතිය ඔබ නෙමෙයි භාවනාව නැමැති යාන්ත්‍රණය තුල මේක යන්ත්‍රයක් නම් භාවනාව කියන්නේ යන්ත්‍රයක් නම් ඒ යන්ත්‍රයට ඔබ ඇතුල් වුණහම ඔබට වෙන්න තියෙන හැම දෙයක්ම වෙනවා. ඇඹරෙනවා, මිරිකෙනවා, පැලෙනවා, පොඩි වෙනවා, චප්ප වෙලා යන වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා අවසානයේ එළියට එනවා අලුත් පුද්ගලයෙක්. මොකද්ද සිද්ධ වෙන වෙනස? කායිකවම නෙමෙයි. කාය කායිකවත් වෙනස් වෙනවා ඇති භවනාවේ. කායික ස්වභාවයට වැඩිය ඔබ හිතන විදිහ වෙනස් වෙනවා. ඔබ ලෝකේ දිහා බලන විදිහ වෙනස් වෙනවා. මෙතෙක් කල් අපි පුංචි දෙයකට කුලප්පු වෙන පුද්ගලයෝ විදිහට හිටියනම් අන්න භාවනාව තුළ ඒ ස්වභාවය වෙනස් කරන සැලෙන්නේ නැති පුද්ගලයෙක් විදිහට ඔබට භාවනාවෙන් නැගිටින්න පුළුවන්කම ලැබෙනවා එක මොහොතකින් නෙමෙයි. නමුත් මේ වෙනස ටික ටික ටික ටික වෙනවා. කෙලවරක් නැති ආශාවන්ගේ ගොදුරක් බවට පත් වූ පුද්ගලයෙකු භවනා කරන්නට වාඩි වුණොත් හෝ භවනාවට පිවිසුනොත් ටික ටික ටික ටික ඒ ආශාවී උගුලින් නිදහස් වෙනවා. එකම පාරට නොවෙන්න පුළුවන් නමුත් ටික ටික. ඉතින් අලුත් පුද්ගලෙක් වෙනදා ඒ දේ දැක්කහම ඒක හරියට ධම්මල් දැම්මා වගේ. මොනවා හරි බලන්න අලුත් විලාසිතාවක් වෙන්න පුළුවන්. නැතිනම් ආහාර වර්ගයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක්ව වෙන්න පුළුවන් වෙනද දැක්කහම නිකන් පේන්නේ නැති ධම්වලකෙන් බැඳා වගේ. ඈතට යන්න බෑ. එතනින් යන්න බෑ. මුල්ලැද්දා වගේ. එහෙම වෙනවා. දැන් ඉතින් පහවදත් ඒ වගේ. හැබැයි ඔබ ටිකක් භාවනා කරලා බලන්න ඒ ඒ නොපෙනෙන ධම්මල ලිහිල් වෙනවා. ඒක කඩාගෙන යන්න පුළුවන් හැකියාව ඔබට ලැබෙනවා. ඔය ඕන විලාසිතාවක් අලුත් අවුරුද්ද කියලා හරි පරණ අවුරුද්ද කියලා හරි නත්තල් කියලා හරි ඔය තියෙන්නේ. වෙනදා නිකන් ඒ තැන් තැන් වලින් යන්න බෑ. හරියට හීනකදී දුවන්න බෑ වගේ තමයි. නමුත් බලන්න සිහියෙන් ටිකක් ඉඳලා බස් එකෙන් බැස්ස තැන ඉඳලා මෙතෙන් තැනකල් සිහියෙන් එනවා කියලා ඉඳන් ඒකනේ භාවනාව කියන්නේ. අවධානයෙන් එනවා. මං ඇවිදින බව දැනගෙන එනවා. මේ ඇවිදීමේ අරමුණ මොකද්ද? මේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියට එන එක. ඒක තමයි අරමුණ. උතට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයට යන ගමනක් තියෙනවා. සිහියෙන් එනවා. හොඳ අවධානයෙන් එනවා. මම මොකටද යන්නේ කියන අවධානයෙන් එනවා. ඇවිදින බව දැනෙන. එතකොට පේනවා. නොපෙනී නෑ. අපිට එකක්වත් නොපෙනී යන්නේ නෑ. නින්දටපත් වෙන්නේ නැහැ. නිදාගත්ත කෙනෙක් නින්දෙන් ඇවිදිනවා වගේ නෙමෙයි. සියෙන් ඇවිදිනවා. ඉතින් ඔය පේන්නේ. ඇඳුම් පෙනෙයි, සෙල්ලම් බඩු පෙනෙයි, කෑම වට්ටෝරු පෙනෙයි. හැබැයි ඒවට ඒ කොකුවල හැමිලෙන්නේ නැති කෙනෙක් බවට ඔබපත් වෙනවා. මේක නිකං කරලා බලන්න. දැන් ආපහු යනකොට බලන්න සිහියෙන් ඇවිද. අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් බලන්න සිහියෙන් ඇවිදලා එනකොට ආපු ගමනයි යනකොට යන ගමනයි අතර ලොකු වෙනසක් වෙනම කෙනෙක් ආපු කෙනා නෙමෙයි යන්නේ හැබැයි අසීයෙන් යන්නේ ආපු කෙනාම තමයි අර ඊයේ ඇමිනිච්ච කොකු කොකු කියන ඒවා තියෙනවා හරියට අර කෝච් පෙට්ටිය වල කොකු තියෙන තව පෙට්ටියක් අමුණගන්න ඒ පෙට්ටියේ අග තවත් කොක්කක් තියෙනවා තවත් පෙට්ටියක් අමුණගන්න ඒ වගේ නැමිලා තියෙනවා. ඉතින් මේ භාවනාවෙන් වෙන්නේ මේක කියන අනිත් පැත්තට හරවනවා කියලා. අනිවත්තං කියලා කියනවා. අනිවත්තං කියන්නේ මෙහෙම නැමිලා තියෙන එකක් දිගාරිනවා වගේ අනිත් පැත්තට නමනවා. එතකොට මේක ආයෙ මොනවත් ඇවිල්ලා ඇමිනෙන්නේ නැහැ. දැන් අපේ මනස තියෙන හැම වෙලෙම යමකට අමුණා ගන්නට යමකට ඇමිනෙන්නට අමුණා යමක් අමුණා ගන්නට පුළුවන් ස්වභාවයේ ඕනම දෙයක් ලස්සන දෙයක් ආශාවෙන් අමුණ ගන්නවා අවලස්සන දෙයක් අපි අකමැත්තෙන් අමුණ ගන්නවා මේ විදිහට හැබැයි සිහියෙන් ඉන්නකොට ඔවා පේනවා ඇහෙනවා පෙනුනට ඇහුනට ඒ වගේ ඇමිනෙන්නේ නැහැ ඒවට ඒවට බෑ අපිව ධම්වල දාලා බැඳ ගන්න ඒ ඒ අදෘශ්‍යමාන ධම්වල අතුරුදහන් වෙලා යනවා. හරියට හුළඟ වගේ. දම්වලකින් බෑනේ හුළඟක් නවත්තන්න, හුළඟක් බැඳලා දාන්න බෑනේ දම්වලකින්. අන්න ඒ වගේ. වඩ වඩාත් සිහියෙන් සිටින විට ඔබපත් වෙනවා හුළඟක තත්වයට. හුළඟක් වගේ. ඉතින් කෙනෙක් ඔබට බනිනවා. හරියට හුළඟකට බැන්නා වගේ. දැන් වෙනස නැහැ. දැන් බනින්නේ මට. මටනේ බනින්නේ. ඒතර මම කවුද? මම කොයි වගේ කෙනෙක්ද? මම කොච්චර හොඳ කෙනෙක්ද? මං කොපමණ උදව් කරලා තියෙනවද? ඔය කියන වැරදි මං කරලා නැහනේ. මොකද්ද මෙයාගෙන් බැනුම් අහන්න මංට තියෙන ඕනෙකම මෙයාට තියෙන අයිතිය මොකද්ද? මට කී දෙනෙක් ගරු කරනවද? කී දෙනෙක් මට හොඳ මාව හොඳයි කියනවද? දැන් ওই ටික ඔක්කොම එකතු කරගත්තාම ඉන්නවා මහා කලුගලක් වගේ මම මමෙක් ඉන්නවා. ඉතින් ඒ මම දැඩි වෙන්න දැඩි වෙන්න ඕනේ කඹේකින් දම්වලකින් අමුණ ගන්න පුළුවන් බඳලා. නෑ සිහියෙන් ඉන්න බලන්න සිහියෙන් ඉන්න ඉන්න ඔය හිතාගෙන ඉන්න මනස්කාත ටික ඔය ඔක්කොම මනස්කාත ඔය මනස්කාත ටික දිය වෙලා යනවා හරියට ආයෙත් දිය වෙනවා මගේ සූර්යාලෝකයෙන් සිහියේ ආලෝකයෙන් ඔය මනස්කාත ටික දිය වෙලා යනවා ඒ දියලා ගියාට පස්සේ ඉතින් ඉතුරු වෙයි යමක්. ඒ ඉතුරු වෙන දේ ඔය විදිහට බැඳලා තියාගන්න බෑ. ඔබ නිදහස් හරියට හුළඟ වගේ අයිස් කැටයකට නැති නිදහසක් තියෙනවා ජලයට. අයිස් කැටයක් තිබ්බ තැන තී ඉන්න ඕනේ. ඕන කෙනෙකුට ඒක විසික් කරන්න පුළුවන්. බැඳලා තියාගන්න පුළුවන්. ජලය ඔහේ යනවා. ඔහේ ගලාගෙන යන දිය දහරාවක් බවට උපපත් වෙනවා. කුමකින්ද භාවනාවෙන්. ඒතර භාවනාව කියන්නේ මොකද්ද? අර විදිහේ අර උද්ඝෝෂණ කරන දේවල් වලින් නෙමෙයි සිහියෙන් සිටීමෙන් එතකොට භාවනාව කියන්නේ එක්තරා විදියක දැහැන්ගත වීමක් හැබැයි ඒ දැහැන්ගත වීම නිද්‍රාවක් නෙමෙයි, මෝහණය වීමක් නෙමෙයි, ඔය මද්ද්‍රව්‍ය වලින් හරි වෙන ඖෂධ වලින් හරි ලබන සිහි විසඥ වීමක් නෙමෙයි. ඔය නැටුමකට, ගැයුමකට, වැයුමකට, රැඟුමකට මෝහණය වීමක් නෙමෙයි. අවදි වීමක්. අවදි වීමක් තමයි භාවනාමය ධ්‍යානය කියන්නේ. වෙන කවරෙකුටත් වැඩිය ඔබ අවදියෙන් ඉන්නේ. හොඳටම දන්නවා මොනවද ඇහෙන්නේ. හොඳටම දන්නවා ඇඟට මොනවද දැනෙන්නේ. හුස්ම ගන්න පිට කරන බව හොඳට දැනෙනවා. මතක් වෙනවා නම් මතක් වෙන බව දන්නවා. හොඳට දන්නවා කියන්නේ කල්යාණ මිත්‍රවරුනි අපි සාමාන්‍යයෙන් හොඳට දන්නේ නැහැ. බාගෙට කාලට දන්නේ. ඉතින් වාගෙට කාලෙට ගන්න හින්දා ඒ අපේ ඒ වාග කාල දැනුමේ අපි ගිහිල්ලා ඇමිනෙනවා, අත ලැබෙනවා. අපිට අපිට පේන්නේ ඒකේ තියෙන ලස්සන හෝ අවලස්සන. රසය හරි නීරස හරි. මිහිර හරි අමිහිර හරි. සැපේ හරි දුක හරි. ඕවා විතරයි අපිට දැනෙන්නේ. ඔය ඔය කියපු දේවල් පුංචි අන්තුවක් විතරයි අත්දැකීමක. ශබ්දයක තියෙන පුංචි අන්තුවක් විතරයි ඒ ශබ්දය මිහිරිද අමිහිරිද කියන එක. ඒ ශබ්දයේ පිළිබඳ සමස්තය නෙමෙයි. ඉතින් ওই පුංචි කෑල්ලෙට තමයි අපි අහුවෙන්නේ. මිහිරි ආලස්සනයි අනේ මට දිගටම අහන් ඉන්න තියෙනවනම් තව ටික වෙලාවක් එකක් අහන්න තියෙනවනම් කැතනම් අයියෝ මොන කරදරයක්ද මේක මට නාහින්ද තියෙනවනම් ඉතින් අර පුංචි ලක්ෂණේ හරි පුංචි අවලක්ෂණේ හරි අපි එල්ලිලා ඒකත් එක්ක යනවා සමස්තය දැනගන්නවා කියන්නේ ඒ ශබ්දය ඇහෙනවා කොච්චර හරි වෙලා ඇහෙනවා නැහිලා යනවා සියලුම ශබ්දවලට පොදු සත්‍ය නම් ඔය හැම ශබ්දයක්ම මෑහිලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒ සත්‍යයෙන් තොර කිසිඳු ශබ්දයක් ඔබට හෝ මට අහන්නට බෑ. අහන්නට ලැබෙන්නේ නැහැ. කොපමණ මිහිරි වුණත් කොපමණ අමිහිරි වුණත් සකල විධ ශබ්දයන්ම නැහිලා යන ස්වභාවයෙන් යුක්තයි. පේන දේත් ඒ වගේ. ඒ නිසා භාවනාමය දැහැන්ගත වීමකට ඇස් වහගන්නම අවශ්‍ය නැහැ. පේනවා, පේන දේ ලස්සනයි, කැතයි, හොඳයි, නරකයි, ඈත තියෙනවා, ළඟ තියෙනවා ඔක්කොම ඇත්ත. හැබැයි මේ හැම රූපයක්ම අරූපී වන ස්වභාවයෙන් යුක්තයි. දිගටම ওই කිසිම රූපයක් දිහා අපිට බල බල ඉන්න බෑ. ඒ ගැන ටිකක් මෙනෙහි කරන්න ওই කිසිම රූපයක් පුළුවන් අපිට දිගටම බල බල ඉන්න. ඕනෑම ලක්ෂණ රූපයක් පුළුවන් දිගටම බල බල ඉන්න. පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. බැහැ. ආලෝකේ නැති වෙලා යනවා. ආලෝකේ නැති වෙච්ච ගමන් ওই රූප ලකොච්චර ලක්ෂණ වුණත් පේන්නේ නැහැ. ඒ රූප ඔය අපිට ඕන තැන්වල හැම වෙලෙම ඉන්නෙත් නෑ බල බල ඉන්න. අපේ ඇස් එක පේන්නෙත් නෑ හැමදාම මේ පේන විදිහට. ඔය ඔක්කොම තිබ්බත් මට බලන්න තියෙන ඕනකම දිගට තියෙන්නෙත් නෑ. ඒ රූපේ තියෙන ලක්ෂණ දිගට තියෙන්නෙත් නෑ. ඒ ටික ඔක්කොම එකට තිබ්බත් ආලෝකයයි රූපයයි රූපේ ලක්ෂණයි මායි මගේ ඇහි පෙනීමයි ඒ රූපේ දිහා බලන් ඉන්න තියෙන ඔක්කොම තිබ්බත් ඊට වැඩිය ලක්ෂණ රූපයක් එතෙන්ට නොයේ කියලා කියන්නත් බෑ. ඒ ආපු ගමන් අර රූපය විරූප වෙලා යනවා. සුරූපී බව කියන්නේ කල්යාණ මිත්‍රවරුනි සාපේක්ෂ දෙයක්. තවත් දෙයකට සාපේක්ෂවයි අපි කියන්නේ මේක ලස්සනයි කියලා. ඉතින් ඊට වැඩිය ලස්සන රූපයක් ආපු ගමන් මේ රූපේ තවදුරටත් ලස්සන නෑ. මේක තමයි අපි අකමැති වුණත් ඇත්තම ඇත්ත. ඉතින් ඒ නිසා ඔය පේන රූප ගැන සිහියෙන් සිටින විට රූප පිළිබඳ සමස්තය තේරෙන්න පටන් ගන්නවා. රසත් ඒ වගේ, සිටිවිලිත් ඒ වගේ සමස්තය පේනකොට මේ දේවල් වල తాවකාලික බව. මේ ගැන අපි නිතර නිතර කතා කළා, විවිධ කෝණයන්ගෙන් කතා කරා. తాවකාලික බව පේනකොට ඒ පේන රූප ඇහෙන ශබ්ද මතක් වෙන සිටිවිලි හරියට නිදාගෙන ඉන්න කෙනෙකුට ඇහෙනවා වගේ. ඇහෙනවා. ඇහෙන් නිදාගෙන ඉන්න කෙනාගේ භාවනා කරන කෙනාගේ වෙනස නිදාගෙන ඉන්න කෙනාට ඇහෙන්නේ භාවනා කරන කෙනාට ඇහෙනවා. නිදාගෙන ඉන්න කෙනාට හිතෙනවද නැද්ද දන්නේ අපි දන්නවා හිතෙන බව. අප දන්නවා පේන බව. හැබැයි හොඳට පේන නිසා, හොඳට ඇහෙන නිසා, හොඳට අවධානයෙන් සිටින නිසා ඔය දේවල් එනම වගේම මට ඕනේ තරම් කාලයක් තියාගන්න බැරි බවක් තේනවා. ඒතර මට ඕනේ තරම් කාලයක් තියාගන්න බැරි දෙයකට මම මොකටද වෙහෙසෙන්නේ? මොකටද මම ඒ දෙෙහි හිමිකරු කියලා తాවකාලික අයිතියක් ඇති කරගෙන දුක් විඳින්නේ. ආව වගේම ඉඳලා යන්න ආරිනවා. අන්න භාවනාමය දැහැන්ගත වීම බුදුදහමේ උගන්වන දැහැන්ගත වීම නිද්‍රාවක් නෙමෙයි මෝහනයක් නෙමෙයි රැවටිීමක් නෙමෙයි මුලාවක් නෙමෙයි හොඳ අවදිමත් භාවයක් නිසා ඔබ කලබල වෙන්නේ ඔබව කලබල කරන්න බැරි වෙනවා කිසිදු ශබ්දයකට රූපයකට හෝ සිටිවිල්ලකට ඒවා ඇලිත්‍යයි ඔබ ඒවට කලබල නොවන අයෙකු බවට පත් වෙනවා අන්න භාවනාව ඔබව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා අලුත් පුද්ගලයෙකු නිර්මාණය කරනවා කලබල වුණු පුද්ගලයෙකුගෙන් කලබල නොවන පුද්ගලයෙකු. භාවනාව ඔබව පරිණාමයට ලක් කරනවා දුක් විඳින පුද්ගලයෙකුගෙන් දුක් නොවිඳින පුද්ගලයෙකුට. අන්න එබඳු භාවනාවකට තමයි ඔබත් මාත් මේ දැහන් ගතවන්නට බලාපොරොත්තු වෙන් මෙතනට පැමිණියේ අපි ඊට ඉඩ දෙමු නිහඬව නිසලව